ගරුතර මහා සංඝරත්නයන් අවසරයි පින්වත්නි මේ ශ්‍රී ලංකාද්වීපයේ සිටින අප සියලු දෙනා ඊ타ත්ම වාසනාවන්තයි මේ චෛත්‍ය රාජානන් වහන්සේගේ උතුරු දිසාවෙන් වැඩ සිටින්නේ එදා අපගේ ශාස්ත්‍රුන් වහන්සේ බිම්බරක් දසමාර සේනාව පරදවා උතුම් වජිරාසනයේ මත වැඩහිඳ පාරමී දාම් මොහුකුරා සියලු කෙලෙසුන් ප්‍රහාණය කොට සම්මා සම්බුදු බව ලබන වේලෙහි සෙවන සලසාලු ජයශ්‍රී මහා බෝධින් වහන්සේ ඒ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේට අප ආදර ගෞරවයෙන් වන්දනා කරමින් අප සියලු දෙනාගේම নমස්කාරය වේවා සාදු සාදු සාදු මේ චෛත්‍රාජානන් වහන්සේගේ බටහිර දිසාවෙන් වැඩ සිටින්නේ ලංකාවේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම වැඩමුවට පස්සේ පළමුවෙන්ම තැනූ තූපාරාම දාගැබයි සක්දිවිඳුන් වන්දනා කරමින් සිටි අකුධාතුන් වහන්සේ සුමන සාමණේරයන් සුමන සාමණේර රහතන් වහන්සේගේ මෙහෙවීමෙන් මේ ලක්ලක් බිමට වඩම්මවාගෙන බුදුරජාණන් වහන්සේගේ අකුධාතු කියලා කියන්නේ මේ උරහිස් ඇටේ දකුණු උරහිස් ඇටේ ඒ ධාතුන් වහන්සේ වැඩ සිටින ලක්දිව මේ පළමු ප්‍රථම තූපාරාම දාගැබ් වහන්සේට අප নমස්කාර කරමු අපගේ নমස්කාරේ වේවා සාදු සාදු සාදු දුටුගැමුණු මහරජුන් රහතන් වහන්සේ අට නමක් තව්තිසාවට පිටත් කොට භරණී කියන දෙව්දුවගේ දිව්‍ය විමානයේ බලා ඒ ඇසුරෙන් රහතන් වහන්සේලාට ආරි සංඝ රත්නයේට පෝය කරන්නට තනූ පෝයගේ ලෝහ මහා පාය පිහිටි භූමියට අප নমස්කාර කරමි අපගේ নমස්කාර වේවා සාදු මිහිඳු මහරහතන් වහන්සේ අඹතල විහිරේදී පළමුවෙන්ම ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයේ ලක්බිමට අසන්න සැලැස්සුවේ අම්බස්තල දාගව පිහිටි මිහින් තලයට අපගේ নমස්කාරය වේවා නගනහිර දිසාවෙන් පිහිටා තිබෙනවා බුදුරජාණන් වහන්සේගේ විශාලම ධාතුන් වහන්සේ නලල් ඇටය ලලාට ධාතුව පීටි සේරුවිල චෛත්‍ය රාජානන් වහන්සේට අපි নমස්කාර කරමු අපගේ নমස්කාරය වේවා ජයසේන නම් නාරජුන් වන්දනා කරමින් සිටි බුදුරජාණන් වහන්සේගේ දකුණු දලදා වහන්සේ වැඩ සිටින බුදුරැස් විහිදෙන සෝමාවතී චෛත්‍ය රාජන් වහන්සේට අපි নমස්කාර කරමු අපගේ নমස්කාරය වේවා බුදුරැස් විහිදෙමින් වැඩ සිටින වම් දලදා වහන්සේ නුවර දලදා මැදුරේ වැඩ සිටින වම් දලදා වහන්සේට අප নমස්කාර කරමු අපගේ নমස්කාරය වේවා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මේ සුන්දර ලක්බිම පුරාවට පැතිර ඇති අයුරු කුතරම් අසිරිමත්ද ඔබ දකින්ට ඇති පසුගිය දවස්වල සෝමාවතී සෑ රජුන් වන්දනාවට ලක්ෂ ගණනාවක් සෙනඟ පැවණුණා. මේ පැමිණිච්ච සදහැවතුන්ට පාරපටු නිසා පොඩි අපහසුතාවක් ඇති වුණා. ගම් වතුර ඇති උනේ නැහැ. නමුත් මාරාවේශයකින් දෝ කොහෙද මේ මිනිසුන්ගේ සිත් සතන් වල ඇති පින් සිටවිලිම අකාමකා දමන්ට මාර බලවේගයක් ක්‍රියාත්මක වුණා. ගම් වතුර ඇති වුණා කියලා මහා සෑයට නිඳා කළා. මහා වන්දනාවට නිඳා කරලා ඒ පළාතට ගම් වතුර ගත්තා. මේවා තමයි තුනුරුවන්ට ගැරහීමෙන් ඇතිවන දේවකෝප. මේ නිසා අපි කවදාවත් මේ දුක් විඳගෙන වන්දනාවේ යන කෙනෙකුට ඒ සැදැහැසිත නැති කරන්න හොඳ නෑ පින්වත්නි. පුවත්පත් වලින් මාධ්‍ය වලින් ලිපි ලියුවේ ලිව්වේ දේශසිතින්. තුනුරුවන් වන්දනා කරන අයට දේශ කරන්න හොඳ නෑ. තුනුරුවන් වන්දනා කරන අයට ගරහන්න හොඳ නෑ. අපහාස කරන්න හොඳ නෑ. නිරන්තරයෙන්ම රැස් වී දෙන අසිරිමත් සෝමාවතී මහා සෑය වන්දනාවට ලක්ෂ ගණන් පැමිණුණා. එදා අලිත් පැමිණුණා 150ක් විතර. ඒ අලින්ගෙන් කාටවත් කරදරයක් වුණේ නෑ. මහා වනාන්තරයේ මැද්දේ සතෙකුගෙන් සර්පයෙකුගෙන් ගෝනුස්සෙකුගෙන් කාටවත් කරදරයක් වුණේ නෑ. වනාන්තරයේ අතරමං වෙලා අම්මා කෙනෙක් සතියක් වනාන්තරයේ ඉඳලා තියෙනවා. ඇල් වතුර බිබි ගම් වතුරට අහුුනේ නැහැ. ගම් වතුර කීමෙන් ගැරහූ පළාතට ගම් වතුර ගැලුව ඇටි ඔබ දකින්න ඇති. මේ නිසා තවමත් මේ රටේ සම්බුදු බලය තියෙනවා. මේ පින්කමේ ආරාධනාවට ආශිර්වාද දේශනා කළ ස්වාමින් වහන්සේ ලස්සනට පැහැදිලි කළා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මෙතන තමයි අන්තිමට රැස් වෙන්නේ. සසුන අතුරුදහන් වෙන්න කලින්. තවමත් සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මහා බෝධියේ සෙවන සිසිලස ආශිර්වාදය මේ ලංකාවට තියෙනවා. ධාතුන් වහන්සේලාගේ දලදා වහන්සේගේ ආශිර්වාදය තියෙනවා. වන්දනාවේ යන පින්වතුන් Tamanගේ පින්සිත රැක ගන්න ඕනේ. මාර බලවේගය ඇවිදින් ඒ පින්සිත ආකාමකා දමනෝ. ඒට හසු වෙන ආයට දුර්ලභ පින අහිමි වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීම අප මේ යුගයේ කළ යුතු අපගේ රැකවරණයට ඇති එකම දෙයයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගන්න යන ගමනට කිසිවෙකු බාධා කොට හිත අපහාද වන්නට කල්පනා කළොත් ඔහු බොහෝ පව් රැස් කර ගන්නවා. මේ නිසා පින්වත්නි ඔබට මතක ඇති එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ වැඩ සිටින වෙලාවේ ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේට කියන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ සිඛී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමක් හිටියා අබිබූ කියලා. ඒ අබිබූ කියන බුදුරජා ශ්‍රාවකයන් වහන්සේ දහසක් ලෝක ධාතුවට ඇහෙන්න කතාබස් කළා. ඒක භාග්‍යතුන් වහන්සේමයි වදාළේ. ඉතින් ස්වාමීනි ශ්‍රාවකයන් වහන්සේ නමකට පුළුවන් නම් දහසක් ලෝක ධාතුන්ට ඇහෙන්න කතාබස් කරන්න සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකට කොතරම් දුරට ඇහෙන්න කතා කළ හැකිද? අපමේ ආනන්ද තථාගත ආනන්දේ තථාගතයන් වහන්සේලාගේ හැකියාව තථාගතයන් වහන්සේලාව මනින්න බෑ. ආනන්ද ස්වාමින් වහන්සේ නැවත නැවත ඇවිටිටි කරන්න ගත්තා. එවලේ බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය මේ හිරු සඳුගෙන් එළිය වෙන මේ සක්වල මේ සක්වල මෙවැනි සක්වලවල් 1000ක් තියෙනකොට කියනවා දස දහසක් සක්වල කියලා. එබඳු දහසක් සක්වල වල් 1000කට කියනවා දිසාසි ලෝක ධාතු කියලා. එබඳු ලෝක එබඳු සක්වල වල 1000කට කියනවා 36 මහා සාසී ලෝක ධාතු කියලා තථාගතයන් වහන්සේට අවශ්‍ය නම් ඊටත් එහා ලෝකයට කතා කරන්න පුළුවන්. එතකොට ආනන්ද හාමුදුරුවන අනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හරි ආශ්චර්යයි. භාග්‍යතුන් වහන්සේ කොහොමද මෙහෙම කතා කරන්නේ? ආනන්දය තථාගතයන් වහන්සේ පළමුවෙන්ම කරන්නේ ආලෝක ධාරාව පතිරවීමයි. ඒ ආලෝක ධාරාව පතරවනකොට ඒ සක්වලවල සිටින සත්වයන් මේ ආලෝකයේ පැමිණෙන්නේ කොයි දිශාවෙන්ද කියලා බලනවා. බලද්දි තමන්ගේ අවධානය යොමු කරනවා. එතකොට තථාගතයන් වහන්සේ හඬ නිකුත් කරනවා. ඒ හඬ මේ තිසහසි මහා සහසි ලෝක ධාතුට ඇහෙනවා. මෙවැනි ප්‍රකාශයක් කරද්දී ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රීතියෙන් සන්තෝෂයටපත් වෙලා කියනවා අනේ මං හරි වාසනාවන්ත කෙනෙක් මට හරි ලාභයක් මා සරණ ගියේ භාග්‍යවතුන් වහන්සේ මෙතරම් මහා 이르දිමත්ද මෙතරම් මහානුභව සම්පන්නයිද එතකොට ඒ ළඟ හිටපු උදායි කියන හාමුදුරුව කියන ආනන්දයන් වහන්සේට බවත් ආනන්දයන් වහන්සේ ඔබ වහන්සේට මෙතරම් සතුටක් ලබන්නේ ඔබ වහන්සේගේ මහා ආනුභාවයක් නෙවෙයිනේ. ඒ ආනුභාවය තථාගතයන් වහන්සේගේනේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා හාහා ආනන්දේ එහෙම කියන්න එපා. හාහා උදායි එහෙම කියන්න එපා. මේ ආනන්දයන් තුල මේ මොහොතේ තථාගත බුදුරජුන් ගැන හිතේ ඇතු පැහැදීම මහත් ඵල මහානිසංසයි. ඒ චිත්ත ප්‍රසාදයට සත්වතාවක් සක්විති රජකම ලබා දෙන්න පුළුවන්. සියක් සක්වත් සත්වතාවක් සක්දිමුදු තත්වයේ ලබා දෙන්න පුළුවන්. සියවතාවක් සක්විති රජකම ලබා දෙන්න පුළුවන්. අනන්ත වාර ගණනක් මේ දෙව් මිනිස් ලෝකයේ සැප උපද්දවන්න මේ පින් සිතට පුළුවන් කිව්වා. පින් සිතක වටිනාකම ඇහෙන අපිට ඒ පිනටම ගරහන්න පිරිස ඉදිරිපත් වීම මේ රටේ මහා අවාසනාවක්. පින්වත්නි මේ අවාසනාවන්ත පිරිස් මැද්දී මේ වාසනාව උපද්දව ගන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාගෙන් රැස්වීදීම සිදුවෙන දෙයක් බෝධින් වහන්සේගෙන් රැස්වීදීම සිදුවෙන දෙයක් මේ ශ්‍රී මහා බෝධින් වහන්සේ දකුණු ශාඛාව එදා අශෝක රජතුමා ඒ Tamanට ලැබිච්ච පණිවිඩය අනුව මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ මුල් කරගෙන ජයශ්‍රීමා බෝධින් වහන්සේ ළඟ රණින් කළ පාත්‍රයේ අතේ තියාගෙන එදා මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ ප්‍රකාශ කළා මහරජතුමනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයක් තියෙනවා ශ්‍රී ලංකා ද්වීපේ ලංකා ද්වීපේ ශ්‍රී මහා බෝධිය පීඨන්න කියලා. මේ නිසයි අදිෂ්ඨානයේ පරිදි මේ ශ්‍රී මහා බෝධින් වහන්සේ අපට ලැබෙනවා කියලා ඒ ශ්‍රී මහා බෝධින් වහන්සේ ආයුධයකින් කැපුවේ නේ රත් සිරියල් වලින් රේඛාවක් ඇඳා 이르දි බලයෙන් ඒ අත් බිඳිලා සුවඳ මඩ පිරුණු ඒ පාත්‍රය රැඳුණා ධර්මාශෝක රජුරුවන්ගේ අතින් ඒ පාත්‍රේ අහසට පැන නැංගා වලාකුලක් අතරේ සත් දවසක් ඒ පාත්‍රය රැඳී තිබුණා 7 දවසේ තමයි පෙළහර පාමින් රැස් වේදුමගේ බුදුරජාණන් වහන්සේගේ ඒ බෝධීන් වහන්සේගේ දකුණු ශාඛාව ධර්මාශෝක රජතුමා අතර ලැබුණේ. එදා මේ ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජානන් වහන්සේගේ ධාතු ගර්භයේ පීඨන වේලෙහි මුළු ලෝකයේ පුරාම මේ ගෞතම බුදුරජුන්ගේ ගුණ කදම්බය විහිදී ගියා. දෙව් බඹුන් සමූහයා දිව්‍ය නාගයන් සක්දෙවිඳුන් සතරවරන් දෙවි මහ රජදරුවන් ආදීන් සියල්ල රහතන් වහන්සේලාගේ රහත් 이르දි බලය බුදුන්ගේ බුදු සම්බුදු 이르දි බලය මේ සියල්ල රැඳී තිබුණා මහනුවර වැඩ සිටින දලදා වහන්සේ එදා දන්තපුරේ වැඩ සිටිද්දී මිත්‍යා දෘෂ්ටික රජ කෙනෙක් කිව්වා මේ මිනිසුන් ගෞතම බුදුරජුන් වදිනවා කිය කියා ඇට කැබැල්ලක් වදිනවා. මේ ඇට කැබැල්ල ගෙනේ මා කුඩු කර පෙන්වන්නම් කියා. රාජබලයේ යොදා දකුණු දලදා වම් දලදා වහන්සේ ගෙනාවා. රජතුමා කිව්වා මෙතන කිනිහිරියක් සූදානම් කරන්න කියලා. කිනිහිරිය සූදානම් කළා. කිනිහිරිය මත වම් දලදා වහන්සේ තියලා සේවකයෙකුට කිව්වා මේකට කුළු ගෙඩියෙන් ගසන්න මේ ඇටේ පොඩි වෙලා යන්න. කුළු ගෙඩියෙන් වම් දලදා වහන්සේට පහර දුන්නා. හරි පුදුමයි. කිනිහිරිය කිඳාගෙන දලදා වහන්සේ යටට බැස්සා. ඇට කැබැල්ල. රජතුමාගේ ඇඟේ මවිල් කෙලින් වුණා. රජතුමා මේ මොකද්ද මේ අසිරියේ මේ කොහොමද මේක උනේ කියලා කියද්දී බෞද්ධ ඇමතිවරු කිව්ව රජතුමනි බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මහා ආශ්චර්යයි. මේ ධාතුන් වහන්සේලා කෙරෙහි සිත පහදවාගෙන පූජා කරන්න, මල් පූජා කරන්න, සුවඳ පූජා කරන්න, වන්දනා කරන්න සමාව ගන්න කිව්වා. රජතුමා බිම වැතිරිලා සමාව ගත්ත මල් පූජා කරන වෙලේ ඒ ධාතුන් වහන්සේ අහසට පැන නැග පෙළහර පාන්න ගත්තා. අන්න ඒ වම් දලදා වහන්සේ තමයි අද මහනුවර දලදා මැදුරේ වැඩ සිටින්නේ. ඊළඟට සෝමාවති මහාසෑය ළඟ මහාසෑයේ සෑ ගර්භයේ වැඩ සිටින්නේ දකුණු දලදා වහන්සේ ජයසේන කියන නාරජතුමා මණික් කරඬුවක බහ නාගලව වැඳුම් පිදුම් කළ ඒ දකුණු දලදා වහන්සේ මේ දලදා වහන්සේලාගෙන් ධාතුන් වහන්සේලාගෙන් රැස් විහිදීම සදහවතුන් වන්දනා කරද්දී බුද්ධානුභාවයෙන් සිදුවෙන දෙයක්. මේට ගරහන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ වන්දනාවට මහා පිරිස් ඇදෙනවා දකින විට හිතේ ඇතිවන ඊර්ෂ්‍යාව නිසායි. කවදාවත් ඔබ මේ තුනුරුවන් වන්දනා කිරීමේදී අන් අයගේ අපහාස අනුම් බෙනුම් ගරවුම් හිතන්න එපා ගණන් ගන්න එපා. අපට ලැබිච්ච දුර්ලභ අවස්ථා අවස්ථාවක් තමයි ක්ෂණ සම්පත්තිය කියලා කියන්නේ. ක්ෂණ සම්පත්තියට කරුණු තුනක් එකතු වෙන්න ඕනේ. එකක් තමයි මිනිස් ආත්මයක් ලබා සිටින්න ඕනේ. දැන් ඒ අපට තියෙනවා. ගෞතම බුද්ධ ශාසනයේ බුද්ධ ශාසනයක් තියෙන්න ඕනේ. දැන් අපට ඒ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය තියෙනවා. ඒ බුද්ධ ශාසනය කිරේ සිත පහදින්න ඕනේ. මෙන්න මේ කරුණු තුන එකතු වුණාම ක්ෂණ සම්පත්තිය මතුවෙනවා. මේ ක්ෂණ සම්පත්තියට පුළුවන් කෙනෙක්ව සතර අපායෙන් අත් මුදවලා සුගති සැපේ ලබා දෙන්න. මේ ක්ෂණ සම්පත්තියට පුළුවන් චතුරාර්ය සත්‍ය අවබෝධය කරා කෙනෙක් ගෙන යන්න. හැබැයි මාරාවේසයෙන් මේ පිරිස අතරේ නොඑක කතා කරලා ක්ෂණ සම්පත්තිය නැති කරන්න පුළුවන්. සෝමාවතී පින්කමට පිරිස් මාධ්‍ය මගින් ගරහද්දි මහා අනුකම්පාවක් අපගේ සිතේ හටගත්තා. අනේ මේ ගරහන්නේ ලක්ෂ ගානක් පිරිසගේ සදහැ සිතට නේද? පින් සිතවිල්ලට නේද? මේ පින් කරන මේ පින් සිතවිලි සිහි කරන්න නොදී මේ අපහාස කරමින් ගරහන්නේ මහා පාපයක් මේ රැස් කරනවා කියලා සතියක් යන්න උනේ නෑ ගම් වතුර ගැලුවා. මේවට තමයි දේව කෝප කියන්නේ. ඉතින් මේවා සිදු වෙන්නේ අපට ඉගෙන ගන්නයි පාඩම්. මේ නිසා පින්වත්නි හොඳින් මතක තියාගන්න මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගන්නවා කියන්නේ අතිශයින්ම දුර්ලභ දෙයක්. එක්තරා අවස්ථාවක එක වයසක ආච්චි කෙනෙක් පාරේ යනවා. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් බැලුවා අද මං කාටද පිහිට වෙන්නේ කියලා. බලද්දි දුටුවා මේ ආච්චිට පුංචි හැකියාවක් තියෙනවා. මොකක්ද? තථාගතයන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගන්න. බණ අහලා තේරුම් ගන්න හැකියාවක් නැහැ. බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේ සමග ආචීන පාරේ වැඩියා. ආචි කිසි වගක් නැතුව පාර ඉස්සරහට එනවා. බුදුරජාණන් වහන්සේ ආච්චිගේ ආච්චි ඉදිරියෙන් හිටගත්තා. ආනන්ද හඳුරු කියනවා ආච්චි මේ ආච්චි ඉස්සරහා වැඩ ඉන්නේ තුන් ලෝය ජයගත් ශාක්‍ය මුනීන්ද්‍ර වූ මහා කරුණිකයන් වහන්සේ ආච්චි ඔළුව ඔසවා බැලුවා. මහා කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ ආච්චි දිහා බලන් ඉන්නවා. එච්චරයි බුදුරජාණන් වහන්සේට කරන්න පුළුවන් උනේ. ආච්චිගේ සිත පැහැදුනා. ආචි ඊ타මත්න පහන් සිටින් පැහැදුණු සිටින් බුදුරජාණන් වහන්සේ වන්දනා කළා. සුළු වේලාවකින් ගවයෙක් ඇනලා මේ ආචි මැරුණා. ආචි සුගතිය උපදිනා. බුදුරජාණන් වහන්සේට වන්දනා කළා ඈත ගියපු ආච්චිට ගවයෙක් මැරුණා නම් ගවයෙක් කනල මැරුණා නම් වර්තමානයේ මාධ්‍යවලුනුත් පත්තරලුනුත් අපහාස කරයි කෝ සම්බුද්ධ බලේ මෙන්න ගවයෙක් කෙනෙක් මරුණා බුදුන් වඳපු කෙනා කියලා. එච්චරට පිරිහුණු සිතක් අද බොහෝ ගිහි අය තුල තියෙනවා පැවිද්ද තුල තියෙනවා. ඒ ගිහි පැවිදි අය මේ අපහාස කරන්නේ බුදුරජාණන් වහන්සේ තුර කෙරෙහි ඇති කරන ශ්‍රද්ධාවන්ත සිතටයි. මේ නිසා පින්වතුනි මතක තියාගන්න මාරසේනාව ඈත නෙමෙයි ඉන්නේ ළඟමයි ඉන්නේ. ඉතින් ඒ නිසා මරසෙනඟට අසු නොවි පින් සිටිවිලි රැකගන්න බුදුරජාණන් වහන්සේ වදාළේ චිත්තුප්පාද මත්තම් පිඛෝ චුන්ද කුසලේසු ධම්මේසු බහූපකාරං වදාමි. චුන්දය මේ කුසල් දහම් කෙරෙහි පින් සිටිවිල්ලක් උපදවා ගැනීමලත් බොහෝ ಉಪකාරී වෙනවා. මේ පින් සිටිවිල්ලක් උපදවා ගන්න තියෙන අවස්ථාවේ අපි මේ පින් සිටිවිල්ල උපදවා ගන්න ඕනේ. හරි ආශ්චර්යයක් මේ ධර්මයේ තියෙනවා. ඔබ දන්නවා ඇති දැන් අපේ තාම දින පහක්වත් ගත වුණේ නැහැ අපේ මව් මව් අභාවයටපත් වෙලා මගේ මව් රෝහලේ සිටිද්දී අපේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ නම බුදු ගුණ කිව්වා අම්මගේ සිත පැහැදුනා ඒ වෙලාවේ මාගේ මව් අත් දෙක උස්සන් හදන බුදුන් වඳින්න බාගෙට අත් දෙක ඉස්සිනවා වැටෙනවා ආයත් දෙක උස්සන්න හදනවා මේ බුදුන් වඳින්න දෑත උස්සන්න සූදානම් වෙන මොහොතේ තමයි අම්මගේ පණ ගියේ. දැන් චාතුරු මහරජගේ දිවි පුත්‍රෙක් වෙලා ඉපදිලා ඉන්නවා. එතකොට මේ දිව්සපත සලසා දුන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති වූ චිත්ත ප්‍රසාදයයි. මේ චිත්ත ප්‍රසාදය ඇති කරන්න පින්කමක් කරන කරද්දී ඒ පින්කමට ගරහනෝ නම් අඩුපාඩු නැති අඩුපාඩු කියමින් මේ ගරහන පිරිස කරගන්නා පව් කන්ද රාවණන් මෙතකයි කියන්න බෑ. මේ නිසා පින්වතුනි හොඳට මතක තියාගන්න මේ හිතක ශ්‍රද්ධාව රැකගන්නවා කියන්නේ දුර්ලභ දෙයක්. විමාන වස්තු වල සඳහන් වෙනවා සිත පහදවාගෙන මලක් පිදූ එක්තරා දිලිඳු කතක්. එක්තරා දිලිඳු අම්මා කෙනෙක් එක මලක් පුදලා බුදුරජාණන් වහන්සේගේ ධාතු චෛත්‍යයකට ඒ හේතුවෙන් දෙව්දුවක් වෙලා දෙව්ලොව ඉපදලා ඉන්නවා. මේ ද්‍රෝණිය ධාතුන් වහන්සේලා වැඩ සිටින මහා සෑය අපිට තියෙනවා. බුදු බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුදු මහපුරුස් ලකුණින් වරැඳුණු ඒ බුදු අසරියෙන් බැබළුණු සම්බුදු සිරුරට සෙවන සලසාලු ජයශ්‍රී මහ බෝධින් වහන්සේ අපට දැසින් දකින්න තියෙනවා බුදුරැස් විහිදෙන සුවමාවතියේ දලදා වහන්සේ වැඩින්නේ දකින්න තියෙනවා. මේවා කෙරේ සිත පහදවා ගන්න ලැබීම අපට තියෙන ලකු වාසනාවක්. මේ වාසනාවට වින කරන්න පුවත්පත් මාධ්‍ය සූදානම් ඒට හසු වෙන්න එපා. ඒ ඒ ඇත්තම් කරන පවට දායක වෙන්න එපා, හසු වෙන්න එපා, අනුමෝදන් වෙන්න එපා. ඒක ඔබ කරන ඔබේ වාසනාවට ඔබ පයින් ගැසීමයි. ඒ නිසා පින්වතුනි කල්පේ කාසිරිය බුදුරජාණන් වහන්සේමයි. මේ මහා භද්‍ර කල්පේ පහළ වූ සතරවැනි බුදුරජාණන් වහන්සේ මේ කල්පේ බිහි වූ අසිරියයි. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගන්න ඒ පින්සිත තමන් ආරක්ෂා කරනවා. තමන්ට රැකවරෙන් ලබා දෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී චත්තං මහන්තං යථා වස්ස කාලේ ඒසානි සංසෝ ධම්මෝ සුචින්නෝ න දුග්ගතින් ගච්ඡති ධම්මචාරේ මේ ධර්මයේ හැසිරෙන කෙනා ආරක්ෂා වෙන්නේ වැස්ස වහින වෙලාවට ලොකු කුඩයක් යට ඉන්නවා වගේ චත්තම් මහන්තං යතා වස්ස කාලේ වැස්ස වහින වෙලාවට පොඩි ගොඩයක් නෙමෙයි ලොකු ගොඩයක් හෙවනේ නොතිමි ඉන්නවා වගේ ඒසානි සංසෝ ධම්මෝ සුචින්නෝ ධර්මයේ පුරුදු කරද්දි මෙයයි අනුසස් නදුග්ගතින් ගච්ඡති ධම්මචාරී ධර්මයේ හැසිරෙන කෙනා දුගතිය යන්නේ නැහැ මේ නිසා පින්වත්නි අපට තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා අපට තියෙන ලොකුම ප්‍රශ්නය. අපට තියෙන ලොකුම ගැටලුව හැටියට දැනට ලෝකෙ කතා කරන්නේ රැකියාව, විවාහය, අධ්‍යාපනය, ඉඩකඩම්, ගෙවල් දොරවල්, යාන වාහන, සෞඛ්‍ය. බුදුරජාණන් වහන්සේ තමයි අපට තියෙන ලොකුම ගැටලුව, ලොකුම ප්‍රශ්නය පෙන්වා දුන්නේ. ඒ තමයි දුර්ලභව අපි මිනිස් ලෝකෙට ආවා. අපි මිනිස් ලෝකෙට ආවට යම් ක්ලේශයක් හේතු කරගෙන අපි අතීත සසරේ නිරේ ගියාද? යම් ක්ලේශයක් හේතු කොටගෙන අපි අතීත සසරේ තිරිසං අපායේ උපන්නාද? යම් ක්ලේශයක් හේතු කොටගෙන අප අතීත සසරේ പ്രേත ලෝකයේ ගියාද? අපාගත වුණාද? ඒ හේතුව අප තුල තිබේ. ඒ නිසා මේ සංසාරයේ ගමන් කරන කෙනාගේ බරපතලම ප්‍රශ්නේ තමයි සතර අපායට වැටීම. සතර අපායට වැටුණොත් එක අවස්ථාවක හෝ බුදුරජාණන් වහන්සේ වදාළේ මහණෙනි එක වතාවක් මේ සත්වයාට නිරේ වැටෙන්න සිදු වුණොත් ඔහු නැවත මිනිස් ලොවට පිවිසීම ඊටාම අසීරුයි. නිරේට වැටුණු කෙනා මිනිස් ලොවට මිනිස් ලෝ උපදිනාටත් වඩා කන කැස් බෑවා බිය සිදුරින් අහස බලන එක ලේසි කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ ලෝකේ මේ මිනිසුන් අතර උපදින අයගෙන් නියපොත්තට ගත් පස්වල්පයක් වැනි ඊටාම ටික දෙනයි ආයමත් මිනිසුන් වෙන්නේ බොහෝ දෙනෙක් සතර අපායට යනවා. දෙවියන් අතර ඉන්න අය අතර දෙවිවරු චුත වුණාට පස්සේ ආයෙ දිවිවරු වෙන්නේ දිවි ලෝකෙ උපදින්නේ ඊ타ත්ම ටික දෙනයි බොහෝ දිවි ලෝකෙන් චුත වෙන අය සතර අපායට යනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි නිරේ උපන්න සත්වයන් නිරෙන් චුත වෙද්දී මහ පොළොව වගේ පිරිසක් ආයමත් නිරේම උපදිනවා නියපොත්තට ගත්ත පස් ටික වගේ ඊටාම ස්වල්පයයි නිරයෙන් චුත වෙලා දෙවි මිනිසුන් අතරට එන්නේ. මහණෙනි තිරිසං අපායේ උපන් සතුන් මරුණාට පස්සේ ආයමත් උපදින්නේ තිරිසං අපායේමයි. ඊටාම ස්වල්පයයි මිනිස් ලෝකෙට එන්නේ. പ്രേත ලෝකයේ උපන් සතුන් ආයමත් චුත වෙලා പ്രേත ලෝකයේමයි උපදින්නේ. ඊටාම ස්වල්පයයි මිනිස් ලෝකෙට එන්නේ. මේ නිසා කෙනෙකුට කලාතුරකින් සිදුවෙන ලාභයක් අපට ලැබී තියෙනවා. ඒ තමයි මිනිස් ලොව උපත ලැබීම. ඒ විතර නෙමෙයි බලන්න පින්වත්නි මිනිස් ලොව කෝටි 600කට වැඩි අධික ජනගහනයක් ඉන්නවා. මේන් කෝටි 300 ගණනක් ඉන්නේ මේන් කෝටි 500 ගණනක් ඉන්නේ කෝටි 600ම වගේ ඉන්නේ වෙනත් ආගම් අදහන අය. ඊටාම ස්වල්පේ අපි මේ මිනිස් ලෝකේ ඉන්නේ. ඉතින් මේ ස්වල්පයක් වූ මේ තෙරුවන් සරණ ගිය අය අතරින් බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගන්න ලැබිච්ච පිරිස ඊ타ත්ම ස්වල්පයයි. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කොට වන්දනා කරගන්න ලැබෙන්නේ ඊ타ම ස්වල්ප දෙනෙකුටයි. ඒ සිත පහදවා ගන්න එකටත් අකුල් හෙලෙන ලෝකේ ඒ ස්වල්ප දිනාට සුගති යන්න තියෙන මාර්ගයත් වලකිනවා. පින්වතුනි අපිට හිතෙන්නේ නම් අපි හැමදේම මිනිස් ලෝකේ උපදිනවා කියලා. ආයමත් ආයමත් අපි මිනිස් ලෝකේ උපදිනවා කියලාමයි. කාලයක් යාවි. බොහෝ කල් ගත වුණාට පස්සේ ආයමත් මුණ ගැහිවි. හැබැයි අනන්ත සසරේ හැටි. එක දවසක් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් ඇහුවා මහණෙනි තථාගතයන් වහන්සේගේ ධර්මය ඔබ මතක තබාගෙන සිටින්නේ කොහොමද? භාග්‍යතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අපි මතක තබා සිටින්නේ මෙහෙමයි. භාග්‍යතුන් වහන්සේ අපට වදාළ මහණෙනි මේ සත්වයා සසරේ සැරිසරා යන්ට වීම නිසා ගෙවුණු අතීතයේ ඔහු ඔහුට බෙලි කැපුම් කන්ට සිදුවීම නිසා අනතුරු වලට භාජනය වීම නිසා ඔහුගේ සිරුරින් ගැලූ ලේ දහර සාගර ජලයට වැඩි කියලයි. නොයේ කරදර හේතුයෙන් ඔහු හැඬූ කඳුළු සාගර ජලයට වැඩි කියලයි. මේ නිසා මේ සසර නම් කලකිරෙන්නමයි නිසි. භාග්‍යතුන් වහන්සේ අපට මේ ධර්මයේ මතකයි කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළ සාදු සාදු පින්වත් මහණෙනි මා විසින් දෙසූ ධර්මයේ ඔබ මනවින් මතක සබාගෙන සිටී. එහෙනම් පින්වත්නි, පින්වත් දරුවනේ මේ සසර ගමනේ කෙල්ලවරක් නැති මිනිස් ආත්ම අපි ලැබලා තියෙනවා. නිරේ ගිහිල්ලා ඇති අනන්ත වාර ගණනක්. තිරිසන් ලෝකේ අනන්ත වාර ගණනක් ඉපදිලා ඇති. പ്രേත ලෝකේ අනන්ත වාර ගණනක් ඉඳින්න ඇති. අපිට එකක් කරන්න බැරි වුණා. ඒ තමයි සක්කාය දිට්ඨිය නිදහස් වෙන්න බැරි වුණා. සක්කාය දිට්ඨිය නැමැති බලවත් ක්ලේශයක් අපේ හිත තුළ තියෙනවා. මේ සක්කාය දිට්ඨිය නිසා තමයි මේ ලෝකේ තරඟයක් තියෙන්නේ. එකිනෙකා පරයා යන්න ආසා කරන්නේ. එකිනෙකා ඉස්මතු වෙන්න බලන්නේ. එකිනෙකාගේ ප්‍රතිරූපය ගොඩනගන්න බලන්නේ. මමත්වයෙන් බැඳිලා යන්නේ සක්කාය දිට්ඨිය නිසා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණුණු දෙවි කෙනෙක් උන්වහන්සේට කියනවා භාග්‍ය බුදුරජාණන් වහන්සේ හිසගිනි ගත්තෙක් එගින නිවන ලෙස කාමරාගේ නැති කරන්න මහන්සි ගත යුතුයි. එවලි බුදුරජාණන් වහන්සේ වදාලා දෙවිඳ හිසගිනි ගත්තෙක් කෙගිනි නිවන ලෙස සක්කාය දිට්ඨිය නැති කරන්න මහන්සි ගත යුතුයි කිව්වා. දැන් කාමරාගය නැති වෙන්නේ අනාගාමී වීමේදී. සක්කාය දිට්ඨිය නැති වෙන්නේ සෝවාන් වීමේදී ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළේ මේ නිවන් දකින මාර්ගයට පිවිසිලා අඩු ගණනේ සක්කාදිට්ඨින් තොරව ඒ කිව්වේ මේ ජීවිතය තුල තියෙන්නේ වෙනස් වෙන හේතුඵල ධහමට අයිති දෙයක්ය මේ ජීවිතය තුල තියෙන්නේ පටිච්ච සමුප්පාදයක්ය කියලා නුවණින් මෙනෙහි කරලා තේරුම් ගන්න කිව්වා ඒක තමයි සක්කාදිට්ඨි නැති කරන මාවත මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්‍රඥාවන්ත කෙනාටනේ. ඉතින් අපි පින්වත්නි මේ කාලේ ප්‍රඥාවෙන් අඩුයි. ඒක හොඳටම තේරෙන්නේ වන්දනාවන්ට ගරහන හැටි දැක්කාම ප්‍රඥාව කොච්චර හීනයිද කියලා. iriසියාව වැඩි. ප්‍රඥාව වෙනුවට iriසියාව තියෙනවා. ඉතින් ඒ නිසා මේ මේ මිනිස්සයා හරි විපතකටපත් වෙලා ඉන්නේ. ඊළඟට පින්වත්නි ඉස්සරහට එන්න එන්න ආයස වැඩි වෙනවා නෙමෙයි සිද්ධවන්නේ අඩුවීමයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ අනාගත ලෝකයේ තුල අධර්ම රාගය, විසම ලෝභය, මිත්‍යා දෘෂ්ටිය බලවත් වෙනවා. එහෙම වෙන්න වෙන්න මිනිසුන් නොයේ දරුණු සිතින් වැඩ කරනවා මිසක් ඉවසීම, කරුණා මෛත්‍රිය, දරා ගැනීම, නුවණින් මෙනෙහි කිරීම සිහිය උපදවා ගැනීම මෙවැනි පුණ්‍ය බලය මිනිසුන්ට අහිමි වෙනවා. ඒ නිසා අපිට දැනටමත් අපේ පින් අහිමි වෙවි යනවා නම් තව කෙනෙකුට තමන්ගේ තියෙන පිනුත් අහිමි වෙන දෙන්න එපා. මේ නිසා අපි විශේෂයෙන්ම කල්පනා කරන්නට ඕනේ මේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන ධර්මයක් සිහි කිරීමේ වටිනාකමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ලෝකේ යම් කිසි කෙනෙකුට පුළුවන් නම් තමන්ගේ ඇස වෙනස් වෙන දෙයක් කියලා හඳුනාගෙන ජීවත් වීම. තමන්ගේ කන වෙනස් වෙන දෙයක් කියලා හඳුනාගෙන ජීවත් වීම. තමන්ගේ නාසය නැසී වෙනසී යන දෙයක් කියලා හඳුනාගෙන ජීවත් වීම. තමන්ගේ දිව වෙනස් වෙන දෙයක් කියලා හඳුනාගෙන ජීවත් වීම. තමන්ගේ සිරුර වෙනස් වෙන දෙයක් කියලා හඳුනාගෙන ජීවත් වීම තමන්ගේ සිත වෙනස් වෙන දෙයක් කියලා හඳුනාගෙන ජීවත් වීම විශේෂයෙන් මේ යුගයේ වටිනා දෙයක් පින්වත්නි සක්කාය දිට්ඨිය නැති කල කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් සක්කාය දිට්ඨිය නිදහස් වූ කෙනෙකුට ඉක්මනින්ම ධර්මය අල්ලා ගැනීමේ හැකියාව තියෙනවා. එක්තරා අවස්ථාවක විසාකා මහෝපාසිකාවගේ මිනිබිරියක් මිය ගිහින්. ඒ මිනිබිරියගේ මල සිරුර සෝහනට දමා විසාකා මහෝපාසිකාව තෙත කොණ්ඩයේ ඇතුව බුදුරජාණන් වහන්සේ බැහැ දකින්ට පැමුණුණා. පින්වත් විසාකා මොකෝ මේ මහා දාවල් තිත කොණ්ඩයක් ඇතුව අනේ ස්වාමීනි මගේ මිනිබිරිය මිය ගියා ඇයගේ සිරුර මේ සෝහනට දමා එන ගමන් විසාකාව මිනිබිරියට ආදරේද? අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මේ මිනිබිරි හරීම සුරතල්. මේ අපගේ පවුලේ සිරියාව කැන්දු සිඟිති දියණියක්. එතකොට විසාකා කැමතිද මේ සවැත් නුවර සියලු පුංචි දියණිවරුන් විසාකාගේ මිනිබිරියන් වනු දකින්න. අනේ ස්වාමීනි මං හරි ආසයි මේ සියලු පුංචි සිඟිතියන් මගේ මිනිබිරියන් වනවා දකින්න. බුදුරජාන් වහන්සේ ඊළඟට ආනවා විසාකා සවන්තුර කුඩා දරුවන් දවසට කී දෙනෙක් මැරෙනවද? ස්වාමිනී සමහර දවස්වලට දරුවෝ දෙන්න නැති වෙනවා. සමහර දවස්වලට දරුවෝ තුන් දෙනෙක් නැති වෙනවා. හතර පහ දෙනෙක් මැරෙන අවස්ථා තියෙනවා. එහෙමනම් විසාකාවට හැමදෑම ওই කොණ්ඩේ තෙමාගෙන ඉන්න වෙවිනේ. මේ විදිහට බුදුරජාණන් වහන්සේ මතක් කරපු ගමන් කියනවා ස්වාමීනි මට කිසිම මිනිබිරියක් එපා. සැනකින් දහමට එන්න පුළුවන්කම තියෙනවා සක්කාය දිට්ඨි නැති කළ කෙනාට. බුදුරජාණන් වහන්සේ කෝසම්බි කියන සූත්‍රයේදී වදාලා මේ දිට්ඨි සම්පන්න ඒ කියන්නේ ධර්මයට පැමිණි කෙනා සම්පූර්ණයෙන්ම සවන් දීමේ හැකියාවෙන් යුක්තයි. අන් සියලු දෙනාට මෙහෙන්නේ භාගෙට. කියවෙන්නේ භාගෙට. ඒකයි මේ සෝමවති පින්කමට තවුල් හැදුනේ. ඇහෙන්නේ භාගෙට කියවෙන්නේ භාගෙට. සම්පූර්ණයෙන්ම අහන්න සිත යොමු කරගැනීමේ ශක්තිය නැහැ. නමුත් සක්කාය දිට්ඨිය නිදහස් වුණු සම්මා දිට්ඨියට පැමිණ කෙනාගේ විශේෂයක් කියනවා පුහුදුන් අයට නැති. ඒ තමයි සවන් දෙන කරුණ සිත් සම්පූර්ණයෙන් සිත යොමු කොට මනවින් සවන් දීම. ඒ වමන කරුණෙහි අර්ථය ගන්නට නුවණැති කෙනාට පුළුවන්. මේ නිසා පින්වත්නි අපට මේ ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතේ සාර්ථක කරගන්නට උපකාරී වන ප්‍රධානම දේ තමයි ගෞතම බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපේ හිතේ තිබෙන චිත්ත ප්‍රසාදය මොනම අර්බුදකාරී අවස්ථාවකවත් මොනම බාධක බාධකයකදීවත් ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි තමන්ගේ හිතේ ඇතිවෙන පහන් සිටිවිලි නැති කරගන්න එපා. ප්‍රසාද සිත නැති කරගන්න එපා. ඒකට කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවිච්ඡ ප්‍රසාදය නොසෙල් වෙන පැහැදීම. උන්වහන්සේ නිතර නිතර ශ්‍රාවකයන්ට ප්‍රකාශ කළ එක්තරා අවස්ථාවක ආනන්ද හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දේ කවුරු හරි කෙනෙකුට ඔබ හිතවත් නම් ඔබ අනුකම්පානම් ස්නේහවන්ත නම් ඔවුන්ද ඔබ කියන දේ අසනවා නම් අසන්න සතුටු නම් බුදුරජාණන් වහන්සේ ගැන කියා ඔවුන්ගේ සිත පහදවන්න. ධර්මයේ ගැන කියා ධර්මයේ සිත පහදවන්න. සංඝයා ගැන කියා සිත පහදවන්න. ඒ ඔවුන්ට බොහෝ කල හිතසුව පිණිස පවතී. දැන් බලන්න පින්වතුනි බටහිර රටක කෙනෙකුට තමන්ගේ සිත පහදවා ගන්න කාමයේ ඇර කිසි දෙයක් නැහැ. කාමයේ අහිමි වූ විට වැළපිල්ල හැර කිසි දෙයක් නැහැ. කුමක්ද වාසනාවකට මේ කුඩා දිවයිනේ බුදුරජාණන් වහන්සේ සරණ යන මායිමේ උපන්න වාසනාව නිසා අපට මේ මහා චෛත්‍ය රාජානන් වහන්සේ දැක බලා වන්දනා කොට ජය ශ්‍රී මහා බෝරජුන් වන්දනා කොට දලදා වහන්සේලා වන්දනා කොට මොනතරම් පින් රැස් කරගන්න අවස්ථාව ලැබිලාද ඊළඟට අපට මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ දේශනා සිහි කරලා මොනතරම් පින් කරගන්න අවස්ථාව ලැබිලාද ඒ නිසා මේ පින් කර ගැනීමේ අවස්ථාව අතාරින්න එපා බුදුරජාණන් වහන්සේ වදාලේ පුඤ්ඤං චේ පුරිසෝ කෛරා කෛරා චේත පුන පුනං කම්මි චන්දං කෛරාත සුඛෝ පුඤ්ඤස උච්චයෝ මේ මිනිස්යා කරන දෙයක් තියෙනවා පින කියලා කෛරාචේත පුන පුනං අන්න ඒ පින ආයායමත් කරන්න කම්මි චන්දං කෛරාත ඒ පිනට ආසා කරන්න සුඛෝ පුඤ්ඤස උච්චයෝ පිනෙන් කරන්නේ සැපේ වර්ධනය කොට දීමයි. ඉතින් මේ ලෝකේ සියලු දෙනාම සැප කැමති. ඒ සැප හැදෙන්නේ පිනෙන්. ඒ පින අතර ප්‍රබලම පිනක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීම. ඔබට මතක ඇති පුංචි දරුවෙක් හිටියා. මේ පුංචි දරුවා අසනීප වුණා. පියා බෙහෙත් කළේ නැහැ හරියම ලෝභයි. කිසිවෙකුට කිසිවක් නොදුන්න පියා අදින්න පුබ්බක. මේ පියාගේ දරුවා මට්ට කුණ්ඩලී බුදුබණ අහලා අවබෝධ කරගන්න මහා ලොකු වාසනාවක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ කිරේ සිත පහදවා ගන්න මේ සිඟිති හිතට පුළුවන් වුණා. ගෙයි පිළිකන්නේ බංකු කෑල්ලක මේ දරු සිඟිත්තා පණ අදින වෙලාවේ කෙඳිරිග ගා ඉන්න වෙලාවේ අපගේ මහා කාරුණික ශාස්ත්‍රු වූ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනුකම්පාවෙන් බුද්ධ රශ්මි මාලාවක් කෙවල සම්බුදු සිරුර පෙනෙන්න සැලැස්සුවා. ඒ දැකලා හිත පහදවාගෙන අඟුලිමාල මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයා වෙලා දෙවිලෝ උපන්නා. ඔබ දන්නවද චත්ත තරුණයෙක් චත්තමානවක පඬුරු අරගෙන තක්සලාවට යන ගමන අතරමඟදී සොරුන්ට හසු වෙලා මැරෙන බව බුදුරජාණන් වහන්සේ දැක්කා. බුදුරජාණන් වහන්සේ ඒ චත්තමානවක යන පාර අයිනේ වාඩි වෙලා හිටියා. අඬ ගැහුවා පින්වත් මානවකේ මෙහෙ එන්න. ඇවිල්ලා වන්දනා කළා. හඳුනාගත් අනේ මේ ශාක්‍ය පුත්‍ර වූ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ නේද? ඇහුවා පින්වත් තරුණය ඔබ තථාගතයන් වහන්සේ සරණ ගියාද? අනේ ස්වාමිනී මං සරණ ගියේ නෑ කිව්වා. එහෙනම් ඔබ සරණ යන්න. එහෙමයි කියලා සරණ ගියා. ඔබ තථාගතයන් වහන්සේ වදාළ චතුරාරි සත්‍ය ප්‍රකාශිත උතුම් ශ්‍රී සද්ධර්මයේ සරණ ගියාද? අනේ ස්වාමීනි නෑ කිව්වා. එහෙනම් සරණ යන්න. සරණ ගියා. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඔබ සරණ ගියාද? අනේ ස්වාමීනි නෑ කිව්වා. එහෙනම් ශ්‍රාවක සංඝයා සරණ යන්න. ඊට පස්සේ ඇහුවා පින්වත් දරුව ඔබ මේ පංචශීලය ආරක්ෂා කරනවද? අනේ ස්වාමීනි මන් දන්නේ නෑ කිව්වා ඒක. බුදුරජාණන් වහන්සේ කියා දුන්නා සතුන් මැරීමෙන් වැළකීම, සොරකමින් වැළකීම, වැරදි කාම සේවනයෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චියෙන් වැළකීම පංචශීලයයි කියලා. සමාදන් වුණා. ඊර්වසි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේව ගාථා තුනකින් තුනුරුවන් හඳුන්වා දුන්නා. යෝ වදතං පවරෝ මනුජේසු මනුජේසු කිව්වේ මිනිස්්‍ය වර්ගයා අතර කතාබස් කරන අය අතරින් ශ්‍රේෂ්ඨ වේද සක්්‍ය මුනි භගවා කතකිච්චෝ කලේතු නිවන් මඟට අදාළ සියලු දේ කොට නිම වූ ශාක්‍ය මුනිంద్ర වූ භාග්‍යවතුන් වහන්සේ පාරගතෝ බල විරිය සමංගී බලවීරියෙන් යුක්තව පාරමී බලයෙන් යුක්තව සසරෙන් ඊතරට වැඩි සේක්ද තං සුගතං සරණත්තමු පේහි ඒ සුගතයන් වහන්සේව ආදරෙන් සරණ යන්න කිව්වා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා රාග විරාග මනේජ මසූකං රාග විරාග බවට පත් කරන දුක් නැති ශෝක නැති අනේජ කිවි තෘෂ්ණා රහිත අශෝක ශෝක රහිත ධම්ම මසංකත මප්පටි කූලං පිළිකුල් රහිත වූ අසංකත ධර්මය අමාමහ නිවන මధుර මිමම් පගුණං සුවිබත්තම් මේ මනාකොට ප්‍රගුණ කරන කල්හි ඊතා මధుර වූ මිහිරි අමා නිවන් සුවේ ලබා දෙනවා. මේ ධර්මයේ සරණ යන්න කිව්වා. ඒ ධර්මයේ සරණ ගියා. යත්තච දින්න මහප්ඵල මාහු යම් පිරිසකට දෙන ලද දානේ මහත් ඵලයයි කියන ලද්දේද චතුසු සුචීසු පුරිස යුගේසු ඒ ඊ타ම පාරිශුද්ධ යුගල හතරවන සෝවන් සකදාගාමි අනාගාමි අරහත් මාර්ගඵලලාභී අට්ඨච පුද්ගල ධම්ම දසාසේ මේ ධර්මයේ තුල වැඩ සිටින පුද්ගලයන් වහන්සේලාට දෙනා සංගමිමං සරණත්තම උපේහි මේ උතුම් සංගරුවන සරණ යන්න මේ දරුවා මේ ගාථා තුන කියමින් පින්වත්නි අර මහ වනාන්තරයේ මැද්දෙන් පිටත් වුණා අතරමඟදී සොරුන්ට අහු වුණා මේ සොරු කඩු අමෝරාගෙන ඉද්දී සීත කලබල කරගත්තේ නෑ අන්න බලන්න පින රැක ගැනීම. වැහි පොද වැටිච්ච ගමන් වාහනේ හිර වෙච්ච ගමන් අපි සද්ධාව සුන්න දූලි වෙලා යනවනම් හුළඟි ගසාගෙන යනවනම් මානසික වශයෙන් අපි කොතරම්ම දුර්වලයිද සරු කඩු කඩු අමෝරාගෙන පණිද්දි මේ දරුවා අර ගාථා තුන කියමින් හිටියා මැරුවා පැහැරගත්ත ධනේ නිදා පිබිදියා වගේ තවතිසාවේ උපන්නා චත්ත මානවක දිව්‍ය විමානයි. ඊට පස්සේ මේ චත්ත මානවක දිව්‍ය පුත්‍රයා කල්පනා කරනවා කොහොමද මට මෙතරම් අසිරියක් ලැබුණේ බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණියා ආලෝකේ විහිදුවාගෙන පැමිණිලා කියා හිටියා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට හරි පුදුමයි මම භාග්‍යවතුන් වහන්සේව සරණ ගිහින් බොහොම සුළු වෙලාවයි. භාග්‍යතුන් වහන්සේ වදාළ පංචශීලයේ සමාදන් වෙලා මා ඊටමත් ස්වල්ප වෙලාවයි හිටියේ. මට මේ ටිකට අනුසස් වශයෙන් සුගති සැපේ ලැබුණා. මට හිතෙන්නේ භාග්‍යතුන් වහන්සේ බොහෝ කල භාග්‍යතුන් වහන්සේව සරණ යන අය. බොහෝ කල භාග්‍යතුන් වහන්සේගේ බණ ආසා සිල් රකින අය ඒකාන්තයෙන්ම සුගති සැප ලබනවා ඇති. අද අපට හිමිද පින්වත්නි අපේ මේ ඒ උතුම් සරණට හානි කරන්න අපේම පිරිස් සිටිනවා අපේ ගුණයට හානි කරන්න අපේම පිරිස් වටකොට සිටිනවා මේ නිසා අපට තමයි මා හිතන්නේ මේ මෑත භාගයේ සිත රැකගැනීමේ ලොකුම අභියෝගය තියෙන්නේ මේ නිසා අපි සියලු දෙනා අපේ ශ්‍රද්ධාවන්ත සිත ආරක්ෂා කරගන්න ඕනේ. එදා චත්ත මානවක හොරු කඩ ඔසවාගෙන පැමිණි වේලෙහි සිත ශ්‍රද්ධාවේ රඳවාගෙන සිටියා වගේ අපි මේ ජීවිතයේ අරුත නොදකින ජීවිතේ වැටහීම දන්නේ නැති පින කානුභාව නොදකින හිස් පුද්ගලයන්ගේ ප්‍රකාශ හිස් පුද්ගලයන්ගේ වචනවලට නොරැවටි සිටින්න අපි ප්‍රඥාවන්ත විය යුතුමයි විශේෂයෙන්ම මේ පිංගුතුන් කෙරෙහි ඇති අනුකම්පාව නිසා මා කියන්නේ මොකද බොහෝ දෙනෙකුට මේ ශ්‍රද්ධාසිත රැකගන්න අසීරු නිසා. දුර්ලභව ලැබෙන වාසනාව තමයි ගෞතම සසුනේ සිට පහදවා ගැනීම. විශේෂයෙන්ම මා මේ පිංකම බාරගත්තෙත් රජරට විශ්වවිද්‍යාලයේ රජරට සරසවියේ වෛද්‍ය පීඨයේ දරුවන් මේ සංවිධානය කරද්දී මට ඇවිල්ලා කියද්දී කටයුතු බහුලව තිබෙද්දි පවා මා මේ පින්කම බාරගත්තේ මේ දරුවන් කෙරෙහි ඇති අනුකම්පාව නිසා. මේ තරුණ වයසේ ගත කරන දූල පුතාලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට කැමති වීම ඒ දරුවන්ට ලැබෙන ලොකු වාසනාවක්. ඒ දරුවන්ගේ දෙමව්පියන්ටත් ලැබෙන වාසනාවක්. නමුත් මාධ්‍ය මගින් නොඑක් ආකාරයෙන් ධර්මයට යන දරුවන්ට ගැරහීම නිසා ඇතන් විට දෙමව්පියෝ පවා අපහසු කොට පෞරස් කර ගන්නවා. මේ නිසා බොහෝ දෙනෙකුට පව රැස් කර ගන්න ලේසි. සුකරාණි අසාදූනි යත්තචේ අහිතානිච යං වේ සුඛංච සාදුංච තං වේ පරම දුක්කරං බුදු වදන් බුදුරජාණන් වහන්සේ වදාළේ තමන්ට අහිත පිනිස දුක් පිනිස පවතින යමක් ඇද්ද? පවිතු දෙයක් ඇද්ද? සුකරානි අසාදූනි ඒ පවිතු දේ කරන්න හරි ලේසි. තමන්ට දුක් පිනිස අහිත පිනිස පවතින යමක් ඇද්ද? ඒ පවිතු දේ කියන්න හරි ලේසි. යම් වේ සුකංච සාදුංච යමක් සැපේ ලබා දෙයිද යමක් යහපත්ද තං වේ පරම දුක්කරං ඒ අතිශයින්ම දුෂ්කරයි. එහෙමනම් පින්වතුනි පින්වත් දරුවනි අතිශයින්ම දුෂ්කර වූ දෙයක් ඔබේ ශ්‍රද්ධාසිත ඔබ රැකගැනිල්ල. අතිශයින්ම දුෂ්කර වූ දෙයක්. ඒක බාහිර කෙනෙකුට කරන්න බෑ. ඒ කර ඒ කරගත හැක්කේ තමාටමයි. මේ නිසා තමන්ම කරගන්නය ඒ තමන්ට ලැබෙන ලාභයක්. මේ ගෙවෙන මනුස්ස ජීවිතය තුළ දරුවෙනි ඔබ රැකී ආරක්ෂා කරන ගමන් අධ්‍යාපන කටයුතු කරන ගමන් ජීවිතේ සැලසුමක් හිතේ සටහන් කරගන්න වචනවලට නොනගා වචනවලට නගන්නේ නැතුව පොතපතක ලියන්නේ නැතුව හිතේ සටහන් කරගන්න දහම තුල ඉන්න සැලැස්ම දහමේ රැඳෙන සැලැස්ම කටෙන් කියන්න එපා අහගෙන සිටින්නේ මාරසේනාවයි. සටහනක ලියන්න එපා. ඔය කියවන්නේත් මාරසේනාවයි. ඉන්පසු වෙන්නේ මේ දරුවන්ගේ කුසල්සිත වනසන්න අපහාස කරાવી. මේ නිසා හිතේ සටහන් කරගන්න අපිට මේ කාලේ පින් කරන අමාරුයි දරුවනේ. ධර්මයේ හැසිරෙන්න අමාරුයි. බෞද්ධයන්ගේ වෙයිසෙන් සිටින අයමයි මේට ගරහන්නේ හිංසා කරන්නේ. මේ නිසා ඔබ දහම දකින පින් සිටිවිල්ල හිතේ සටහන් කරගන්න. ධර්මයේ හැසිරෙන සිටිවිලි ධාරාව හිතේ සටහන් කරගන්න. ඒ බාහිර ලෝකයට දෙන්න එපා. බාහිර ලෝකය දූෂිත වූ ලෝකයක්. ඒ දූෂිත වූ ලෝකයට මේ පින් සිටිවිලි වල මිහිර දැනෙන්නේ නැහැ. ඉතින් මේ නිසා ඔබ මේ ජීවිතේ පින් සිටිවිලි සටහන් කරගන්න මම මේ ගෞතම සාසනේ චතුරාර්ය සත්‍ය දකින්න ඕනේ. මම මේ ගෞතම සාසනේ පින් කරගන්න ඕනේ. මගේ ජීවිතේ ගෙවි යන්න කලින් මගේ ජීවිතය අවසන් වෙන්න කලින් මම සුගති සැප සලසාලන සීක බල පහේ පිහිටන්න ඕන. කුමක්ද දරුවනි පින්වත්නි මේ සීක බල පහ බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම් චිත්ත ප්‍රසාදයක් ඇද්ද මෙය ශ්‍රද්ධා බලයයි. Tamanගේ ඉන්ද්‍රියන්ගේ යම් සංවරයක් ඇද්ද මේ සීල බලයයි. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන Taman අසා දැන ඉගෙනගත් ඥානයක් ඇද්ද මේ සුත බලයයි. Taman සතු දෙයක් ශ්‍රද්ධාවෙන් පින් සලකාගෙන දෙන්නට පුළුවන් කමක් ඇද්ද මේ ත්‍යාග බලයයි. ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තුලින් ලොව දකින්න හැකියාවක් ඇද්ද? ඒ ප්‍රඥා බලයයි. මෙන්න මේ බල පහ සිතේ පිහිටුවා ගන්න බලන්න කිසි කෙනෙකුට නොතේරෙන පරිද්දෙන් කිසි කෙනෙකුට සොයාගත නොහැකි පරිද්දෙන් ඊතරම්ම විසමයි මේ ගිහි පැවිදි ලෝකේ. ඉතින් ඒ නිසා හැබැයි පින් පින්වත් සිල්වත් ගුණවත් ස්වාමින් වහන්සේලා රාසියක් සිටිනවා මේ පින් පිනට අනුමෝදන් වන පිනට කැමති පිනට උදව් කරන උන්වහන්සේලා නිහඬව තමයි ඒක කියන්නේ පිනට ගරහන පිරිස මැදිහත් වෙලා හිරි ඔතප් දෙකින් පෙරව ලැජ්ජාබය නැතුව ගරහගෙන යනවා ලැජ්ජාබයෙන් යුක්ත සංඝ පීතුරුන් වහන්සේලා උතුම් සංගරුවන නිස්සබ්දව පින ආසා කරමින් පිනට අනුබල දෙනවා. ඉතින් ඒ නිසා පිනට අනුබල දෙන උතුම් සංගරුවනක් මේ ශ්‍රී ලක වැඩ සිටිනවා. ඒ වගේම පිනට අනුබල දෙන උතුම් ගිහි පිරිසක් මේ ශ්‍රී ලක සිටිනවා. නමුත් පින්වතුනි ඕනම තැනක බලන්න සිය දෙනෙක් නිස්සබ්දව සිටිද්දී ලැජ්ජා බය නැති එක්කෙනෙක් කෑ ගැසුවොත් අර සියලු දෙනාම තවදුරටත් නිහඬ කරන්න අර කෙනාට බැරිද? පුළුවන්. ඒ නිසා ලැජ්ජා බය නැති කෙනාගේ හඬ දුර්ගන්ධයක්සේ පැතිරෙනවා. ලැජ්ජා බය තියන අය නිස්සබ්දව සිටිනවා. මේ නිසා මේ හිරියොතබ් දෙක බුදුරජාණන් වහන්සේ වදාළේ දේව ධර්මයේ කියලා. හිරියොතබ් දෙක ධර්මයේ සඳහන් වෙන්නේ දේව ධර්මයේ කියලා. බුදුරජාණන් වහන්සේ වදාළේ හිරිවතම් දෙක සියලු කුසල් වලට මුල් වෙන කරුණ කියලා. හිරියොතම් දෙක කියන්නේ කුමඟ දරුවනි? ලැජ්ජාවත් බයත්. පාපේට අකුසලයට ඇති ලැජ්ජාවත් විපාක විඳින්න ඇති බයත්. මේ නිසා මේ ಗುಣධර්ම ඔබ හිතේ පිහිටුවාගෙන ඔබගේ ජීවිතය සපවත් කරගන්න මේ අපට ලැබිච්ච දුර්ලභම ගෞතම බුද්ධ ශාසනය තුල ඔබ දන්නා හඳුනන අය මේ ගෞතම සාසනයට කැඳවා ගන්න වෙන සාසනයක් අපිට නැහැ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ සාසනය අපිට මුණ ගැසෙන්නේ අද හිට නොවේ. තව අවුරුදු ලක්ෂ ගණනක් යාවි. ඔබ හිතන්නේ මේ අවුරුදු 30 35 40 50 ගෙවන්න කොච්චර අමාරුද? කෙනෙක් වයස අවුරුදු 30 40 වෙද්දි කී වතාවක් නම් හිතෙනවද අපි ජීවත් වුණා ඇති? ජීවත් වීම වදයක් කියලා හිතන කොච්චර ඉන්නවද? මේ නිසා අවුරුදු ලක්ෂ ගාණක් යනවා. ඒ කියන්නේ දැන් මිනිසුන්ගේ ආයුෂ අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අවුරුදු 10ට බහිනවා. ඊට පස්සේ තමයි අර මුරුගසන් වරුසාව වහින්නේ. ආයුධ වැස්ස. ඊට පස්සේ ලෝක ජනගහණයෙන් විශාල ප්‍රමාණයක් අවසන් වෙනවා. 2012 සිද්ධියේදී ලෝක ජනගහණය අවසන් වෙන එකක් නෑ. යම්කිසි ප්‍රමාණයකට මේ යන විදියට එක එක විපත් වලින් මිනිසුන්ගේ සෑහෙන අඩුවක් වෙයි. ඒව වුණත් නැතත් මිනිසුන්ගේ සම්පූර්ණ අඩුවක් සිද්ධ වෙන්නේ අවයස 10 වෙද්දී චක්කවති සීනාද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාලා. ඊට පස්සේ මිනිසුන් නුවණ සිය උපදවාගෙන පන්සිල් ආරක්ෂා කරන්න පටන් ගන්නවා. ඉන්පස්සේ ගුණවත් වෙන්න පටන් ගන්නවා. ගුණවත් වීම නිසා ඒ ඒ දිමව වයස 10 දිමවපියන්ගේ දරුවන්ගේ ආයුෂ වයස 20 වෙනවා. වයස 20 දෙමව්පියන්ගේ දරුවන්ගේ ආයුෂ වයස 40 වෙනවා. වයස 100 දෙමව්පියන්ගේ දරුවන්ගේ ආයුෂ වයස 200 වෙනවා. මේ වයස 500 දෙමව්පියන්ගේ දරුවන්ගේ ආයුෂ 1000 වෙනවා. මේ වගේ වේගෙන් වයස වැඩි වෙන්න ගිහින් අවුරුදු 80000 දක්වා මිනිසුන්ගේ ආයුෂ වැඩෙනවා. ඒ අවුරුදු 80000 තමයි දැනට බරණැස කියන නගරේ එතකොට හඳුන්වන්නේ කේතුමතී කියලා අන්න ඒ නගරේ තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. එතෙක් සසරේ කොතරම් භයානක ගමනක්ද අපට යන්න තියෙන්නේ. කොහේ යයිද? අපට කුමක් වේවිද? අපට කිව හැකිද? අපට තියෙන එකම රැකවරණේ තමයි ගෞතම බුදුරජාණන් වහන්සේගේ මේ ධාතුන් වහන්සේලා වැඩ සිටින ස්තූප මේ ජයශ්‍රීමා බෝධින් වහන්සේ උතුම් ශ්‍රී සද්ධර්මය. මේ නිසා ඒ බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මය කෙරෙහි හිත පහදවාගෙන චතුරාරි සත්‍ය ධර්මය ඉගෙනගෙන ඒ ධර්මයේ කෙරෙහි හිත පිහිටවාගෙන ඔබට මා කියවන්නේ ඔබේ දහම දැකීමේ ආශාව සීක බල දියුණු කරගෙන මේ ආශාව වචන වලින් නොකිය. අපි දන්නවා සමහර දරුවන් පිම් සම්බන්ධතා අවුරුදු ගණන් වචන වලින් නොකිය හිතේ තියන් ඉන්නවා. හැබැයි ඒක සමහර විට Tamanට දුක වේදනාව උරුම කරලා අවසන් කරනවා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය පංචසේක බල සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා බල සිතේ රඳවාගෙන අපට මේ යන මොහොත තුර තුරා සිටියොත් මා හිතන්නේ අපට ඊටාම සුවසේ සුගති සැප ලබා මේ ගෞතම බුදු සසුනේම චතුරාරි සත්‍ය අවබෝධ කිරීමේ වාසනාවට හිමිකම් කියන උතුම් ආය බවට පත් වෙන්න අපට වාසනාව ලැබේවා